දළදා වහන්සේ වඩම්වන නැදුම්ගම හස්තිරාජා පවා මේ බලපත්‍ර රහිතයි. කියන්නේ එතකොට දැන් ඒ සතත් අත්තරංගුවට ගන්නවාද? ඒක දන්ත ධාතුන් වහන්සේ පෙරහැර වැඩමවන්නේ කොහොමද කියලා අපි අහනවා. එතකොට ඒක බරපතල වැරද්දක්. මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ හොර අඩි ඇතුන් ඉන්නවා නම් ඒ සත්තු අත්තරංගුවට ගත්තට අපිට කිසිම බාධාවක් නැහැ. නමුත් ලංකාව තුළම තියෙන්නේ අලි පොතේ තියෙන 161යි ලංකාවෙම අලි ඇතුන් ඉන්නේ. එතකොට ඒ අලි ඇතුන් අත්තරංගුවට ගන්නවා කියන්නේ බරපතල වැරද්දක්. එතකොට මේ රටේ බෞද්ධ සංස්කෘතියට කරන ලොකු හානියක්. මොකද බෞද්ධ සංස්කෘතියක ප්‍රධාන අංගයම තරංගයක් තමයි බෞද්ධ පෙරහැර කියලා කියන්නේ. ඒක සඳහා සාමාන්‍ය අලියතුන් 80ක් 100ක් වගේ අතර ප්‍රමාණයක් මේ පෙරහැර වඩම්මනවා. මෙවර අලියතුන් 40ක් වගේ වගේ තමයි මේ පෙරහැර වඩම්මන සඳහා මේ යොදා ගන්න පුළුවන්කම ලැබුණේ. මේ හේතුව නිසා.